දේශනාව ඉතාමත් වටිනා චීවර මාසය තුල පවත්වන ධර්ම දේශනා මාලාවේ අද ධර්ම දේශනාව පවත්වන්නේ අතිපූජ්‍ය එල්ලාවල විද්‍යානන්ද ස්වාමීන් වහන්සේ. ජාගර සූත්‍රය ඇසුරුනුයි අද ධර්මානුශාසනාව පවත්වන්නේ. ඊට ටික වේලාවකට කලින් කුසුම් විජේමාන මහත්මිය දයත්පත්තියක් පිළිගන්නවා ගෞතම මහ සංඝරත්නය ආරාධනා කර සිටියා.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 සූදානම්ව සිටින්නේ. මේක පෙර දේශනා වාර කිහිපයකදීම ලෞතර ආමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සෝතාපට්ටි අංග සූත්‍රය යටතේ එහි ඇතුළත් සෝතාපට්ටි අංග සත්පුරුෂ ශාස්ත්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය හා ධම්මානුගම ප්‍රතිපදාව කියන කාරණා අපි පැහැදිලි කරන්ට යෙදුමු. අද දවසේ දේශනාවට මාතෘකා කරගත්තේ සංයුක්ත නිකායට ඇතුළත් දේවතා සංයුත්තේ තියෙන ජාගර සූත්‍රයයි. මේ සංයුක්ත නිකායේ දේවතා සංයුත්තය බැලු බැලමට අපිට මේ ධර්මයේ තියෙන විශේෂ අ තන විසඳුම් ස්වરૂපයක් දක්වනවා ඒ වගේම අපේ සාමාන්‍ය ජනවහරේ තියෙන සිංහල ජනවහරේ තියෙන තේරවිලි කවි වල ස්වરૂපයක් මේ සංයුත්නිකායේ ගාථාවල දකින්න හම් වෙනවා. ඒ කියන්නේ අපිට හොඳටම ශ්‍රී ලාංකික බෞද්ධයන් වශයෙන් අපි භාවිතා කරන විසුද්ධි මාර්ගය කියන පොත උනත් නිර්මාණය වෙලා තියෙන්නේ මේ සංයුත්ත නිකායේ තියෙන ගාථා ධර්මයක් අනුවයි. එයත් හරියට තේරවිලි කවියක් වගේ. මේ තේරවිලි කවි වගේ දේශනා ඇතුළත් කරපු මේ විශේෂ බුදුහාමුදුරන්ගේ දේශනා ශෛලිය මේ විදිහට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ තේරවිලි ස්වરૂපයෙන් ප්‍රශ්න විමසන්නේ හැම විටම දේවතාවෝ. ඒ සෑම තේරවිලි ගාතාවක්ම පැහැදිලි කරන්නේ නැවත තේරවිලි ගාතාවකින් බුදුහාමුදුරුවෝ. දැන් අපේ විසුද්ධි මාර්ගය කියන මේ මහා අනර්ග පොත ලියවලා තියෙන්නේ සංයුත් නිකායේ තියෙන ජටා සූත්‍රයේ යට තියෙන ගාතාවක් අනුවයි. ඒදි ප්‍රශ්නයක් අහනවා దేవතාවේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජිතේ ජටා මේක බැලු බැලමට තේරෙවිලක් වගේ. ඒ විසඳන්න බුදුහාමුදුරෝ දේශනා කරන දේ තේරෙවි විසඳුමක් වගේ. සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයන් ආතාපිනිකකෝ බික්ඛෝ සෝයිමං විජතේ යත. ඇත්තටම මේ විදිහට සූත්‍ර ගණනාව සංයුක්ත නිකාය තුල දේවතා සංයුත්තේ දකින්න හම්බ වෙනවා. දැන් අපි අද දවසේ මේ පින්වතුන්ට සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේට අයත් කරන ජාගරණ කියන සූත්‍රයයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ జాగරණය කියන්නේ නිදි කියන ස්වરૂපයයි. නිින්ද කියන අර්ථයයි. මෙයත් එක්තරා దేవතාවයේ බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයකට නැත්නම් තේරවිල්ලක් වගේ ප්‍රශ්නයකට බුදුහාමුදුරුවෝ ලබා දෙන උත්තරයේ අනුව සැකසුණු දහම් කර්ම ඇතුළත් සූත්‍ර ධර්මයක්. ඒ దేవතාවා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිදilla ප්‍රශ්නයක් විදියට අහනවා කති ජාග රසං සුත්තා කති සුත්තේසු ජාගරා කතේ රජමා දේති කතෙහි පරිසුද්ධති තී මෙන්න මේක තමයි దేవතා ඉදිරිපත් කරන ගැටලුව. මේ කටි කියන්නේ කී දෙනෙක්ද කියන එක. ජාගර කියන්නේ නින්ද. කියනෝ බැලුවා මේ ගාථාවේ ප්‍රශ්නේ ආර්ථය බුදුහාමුදුරන් විමසන්නේ මේ దేవතාවා කී දෙනෙක් නිදාගෙන ඉන්නකොට කී දෙනෙක් ඇහැරලාද? පළවෙනි ගැටලු දෙක ඒකයි. කී දෙනෙක් නිදාගෙන ඉන්නකොට කී දෙනෙක් ඇහැරලාද? ඒ වගේම කී දෙනෙක් කෙලස් සකස් කරනකොට කී දෙනෙක් කෙලස් හදන්නේ නැතිව පිරිසුදුව ඉන්නවද? දැන් පුජ්‍යල ස්වභාවයක් තමයි අහන්නේ. පිරිසේ ගානක් මෙතන අහනවා තේරවිල්ල වගේ. කී දෙනෙක් හැරලා ඉන්නකොට කී දෙනෙක් නිදාගෙනද? කී දෙනෙක් කෙලස් හදනකොට කී දෙනෙක් කෙලස් හදන්නේ නැද්ද? මේකට විසඳුමක් වශයෙන් බුදුහාමුදුරුවෝ ලබා දෙන්නේ පංච ජාග රතන සුත්තා පංච සුත්තේසු ජාගරා පංචහි කඩමාජේ දේති පංචහි පරිසුජ්ජති තී මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ පස් දෙනෙක් නිදාගෙන ඉන්නකොට පස් දෙනෙක් ඇහැරලා පස් දෙනෙක් කෙලස් හදනකොට පස් දෙනෙක් පිරිසිදු භාවය සඳහා පවත් ගන්නවා. ඒකට පහක් කියන උත්තරය තමයි මේ පුද කීයද සංඛ්‍යාවට දාලා තියෙන්නේ. දැන් මේ දේවතාව අහන ප්‍රශ්නේදී කී දෙනෙක් නිදා ගන්නකොට කී දෙනෙක් ඇහැරලාද කියන ප්‍රශ්නෙට එතකොට බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර තියෙන්නේ පස් දෙනෙක් නිදා ගන්නකොට පස් දෙනෙක් ඇහැරලත් ඉන්නවා කියලයි. පස් දෙනෙක් කෙලෙස් හදනකොට ඒ පස් දෙනා අනිත් පස් දෙනා කෙලෙස් හදන්නේ නැහැ කියලයි. දැන් මෙන්න මේ විදිහට මෙතනින් පෙන්වුම් කරන්නේ බුදුහාමුදුරන්ගේ ගැඹුරු ධර්මය. මේ ගැඹුරු ධර්මයේ කොයිතරම් දුරට අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාව තියනවාද කියලා විමසන්න ඕනේ. නමුත් අර దేవතාවත් නම් මේ ධර්මයේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු උත්තරය විසඳුම පැහැදිලිව අවබෝධ වෙන්න ඕන. මොකද කෙටියෙන්ම කී දෙනෙක් නිදා ගන්නකොට කී දෙනෙක් ඇහැරලා ඉන්නවද කියලා අහපුවාම පස් දෙනෙක් නිදා ගන්නකොට පස් දෙනෙක් ඇහැරලා ඉන්නවා කියන පිළිතුර දේවදා දේවතාවට ප්‍රමාණවත් වෙලා තියෙනවා. ඊට එහා ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ වගේම කී දෙනෙක් කෙලෙස් හදනවද කී දෙනෙක් කෙලෙස් හදන්නේ නැද්ද කියන එකට උත්තරේ විදිහට බුදුහාමුදුරෝ දීලා තියෙන්නේ පස් දෙනෙක් කෙලෙස් හදනවා පස් දෙනෙක් කෙලෙස් හදන්නේ නැහැ කියලායි. නමුත් අපිට මේ ගැටලුව නැත්නම් මේ තේරෙවිලි විසඳුම වැටහෙන්නේ නැහැ. ඒකට හේතුව අපි මේ වටහා ගන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ගැඹුරුම ස්වභාවය යන්තමින් මතක් කරගන්න වෙනවා. මෙතෙන්දී උත්තර වශයෙන් දෙන මේ පස් දෙනා නිදාගන්නේ පස් දෙනා ඇහැරලා ඉන්නේ පස් දෙනා ගැන අතුවාව අනුව විස්තර වෙන්නේ ධර්මානුකූල විස්තරය වෙන්නේ පස් දෙනෙක් නිදා ගන්නකොට පස් දෙනෙක් ඇහැරලා ඉන්නවා මේ පස් දෙනාගේ කණ්ඩායම් දෙකක් බුදුහාමුදුරුවෝ මෙතෙන්දී පැහැදිලි කරලා දේශනා කරනවා ඒ පස් දෙනාගේ කණ්ඩායම් දෙක එකක් තමයි පංච නීවරණ. පංච නීවරණ කියන කණ්ඩායම එක කණ්ඩායමක්. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණයි. මේ එක පස් දෙනාගේ කණ්ඩායම. අනිත් පස් දෙනාගේ කණ්ඩායම විදිහට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්ම වල ඇතුළත් වෙලා තියෙන ඉන්ද්‍රිය පහ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රියයි. දැන් බලන්න මෙතන මෙන්න මේ කණ්ඩායම් පස් දෙනාගේ කණ්ඩායම් දෙක එකක් පංචේන්ද්‍රිය අනික කණ්ඩායම පංච නීවරණ. දැන් බුදුහාමුදුරන්ගේ මේ ප්‍රශ්නේ විමසුවම උත්තරේ විදිහට ලබා දෙන්න එතකොට පංච ඉන්ද්‍රිය නැතිලා ඉන්නකොට පංච නීවරණ හැම වෙලෙම නිදි. පංච නීවරණ නැතිලා ඉන්න අවස්ථාවේදී පංච ඉන්ද්‍රිය නිදියගෙන. එහෙනම් මෙන්න මේක තමයි මේ විශේෂව පස් දිනේ නිදා ගන්නකොට පස් දිනේ කැහැරලා කියන එකේ තේරුම. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අර దేవතාවට නම් මේ දේ තේරෙනවා. අපිට නොතේරෙන භාවයක් තියෙන්නේ. දැන් මේ සංසාරගත සත්‍යයගේ මානසික ස්වરૂපයක් ගැනයි මේ කියන්නේ. සියලුම සංසාරගත සත්‍යෝ ධාර්මයක් විදිහට කාම ලෝකයේ ජීවත් වෙන මිනිස්සු, దేవතාවෝ, ඒ වගේම සතර අපාය සත්තු, කාමාවචර සත්තුන් වෙනවා. මේ සත්තු අතර ඒ ඒ සියලුම සතුන්ගේ මානසික ක්‍රියාකාරීත්වය හැම වෙලෙම නීවරණ ධර්ම පංච නීවරණ සක්‍රිය වෙච්චි ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් මිනිස්සෙක් ගත්තොත් අපි වගේ මිනිස්සු හැම වෙලෙම පියවි තත්ත්වයේ ඉන්නවා නම් මනස තුල නැගිටලා ඉන්නේ ඇහැරලා ඉන්නේ පංච නීවරණයි. එහෙනම් අපි සාමාන්‍යයෙන් manussත්වයේ තුල උපන්දා සිට මරණය දක්වා පියවි තත්ත්වයේ ගත කරන සෑම මොහොතකම ඇහැරලා ඉන්නේ පංච නීවරණ. මේ පංච නීවරණ ඇහැරලා ඉන්න තාක්කල් අපි කාම ලෝකයේ සංසාරයක් හදනවා. පංච නීවරණ ඇහැරලා ඉන්න පංච නීවරණ ක්‍රියාත්මක වෙන සෑම තැනකදීම කාමාවචර සංසාරයක් හදනවා. ඒ කියන්නේ manussත්වයේ වෙන්න පුළුවන්, දේවත්වයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සතර පහ වෙන්න පුළුවන්. දැන් මේ ආකාරයට මේ පංච නීවරණ නැగిලා හිටියා. දැන් බුදුහාමුදුරුවෝ හොයාගත්තේ ධර්මයේ තුල නිවනක් හොයාගත්තා. සංසාර විමුක්තිය. එතකොට මේ සංසාර විමුක්තිය හොයාගන්නකොට මේ සංසාර විමුක්තියටපත් වෙන්න ඒ පුජ්‍යලයා සත්‍විස් බෝධිපාක්ෂිය ධර්ම වැඩෙන්න ඕනේ. ඒ සත්‍විස් සත්‍විස් බෝධිපාක්ෂිය ධර්ම වැඩෙනකොට අ මුලින්ම සතර අතිපට්ඨානයේ පුහුණු වීම තුළ ඒ පුජ්‍යලයාට ඒ ශ්‍රාවකයාට සතර අනුත්ප්‍රධාන වීර්යයක් තියෙනවනම් ඒ සතිපත් බුධාන්තරෝ දීපෝ නිවන් දකින ඒ කායන මාර්ගයේ වෙන සතර අතිපට්ඨානයේ පුහුණු වෙනකොට එයාගේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව කියන ශික්ෂා තුනම පුරුදු වීමක් සිදු වෙනවා පුහුණු වීමක් සිදු වෙනවා මේ ප්‍රඥා ශික්ෂාවට අන්තර්ගත වෙන්නේ සතර සතිපට්ඨානයයි සතරාතිපට්ඨානයේ වැඩිම තුල එයාගේ සතර සම්ප්‍රදාන වීරියහ සතර ඉරිදිපාද දිනුනාම සංකල්පනාවල වෙනසක් ඇති වෙනවා මානසික වෙනසක් ඇති වෙනවා ඒ මානසික වෙනස තමයි පංච ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ එතකොට වෙනදා අපිට පංච නීවරණ තියෙන මේ වගේ වෙලාවක සාමාන්‍ය ජීවිතයක ගත කරනකොට මේ පංච නීවරණ යටතේ අපේ මනසේ ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන චෛතසික ස්වરૂපයන් චෛතසික ආකාරයෙන්ම පවතිනවා. චෛතසික ස්වરૂපයෙන්ම පවතිනවා. ඒ චෛතසික ස්වરૂපයන් හැම වෙලේම අර පංච නීවරණ වලට යටත් භාවයකුත්පත් වෙනවා. ඒකට පංච නීවරණ වලට යටත් භාවයක් හැම වෙලේම මේ චෛතසික වල දකින්න හම්බ වෙනවා. මොනවාද මේ චෛතසික? ශ්‍රද්ධාව, සති, විරිය, සමාධි, ප්‍රඥා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට වර්තමාන ආරමුණක සතිය පෙන්눔 කරන සතිය පිහිටන ප්‍රඥා ශික්ෂාවක් පුරුදු පුහුණු කිරීම තුළ ඒ සංසාරගත මිනිසයාට අර මුලින් තියෙන නීවරණ යටපත් වෙනවා. ඒ නීවරණ යටපත් වීම තුලින් අර ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ චෛතසික ටික ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙනවා. එහෙනම් මේ මේ ගැඹුරු ධර්මයක් බුදුහාමුදුර දේශනා කරන්නේ අපි කවුරු හරි කෙනෙක් උනාග්‍රහණ ශ්‍රාවකයෙක් ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. ඒ ශ්‍රාවකයා සතිපට්ඨාන භාවනාව වැඩිම වදන විට ඒ සතිපට්ඨාන භාවනාව තුලින් පංච නීවරණ යටපත් වෙන වෙලාවේ නැගිටින්නේ පංචේන්ද්‍රියයි. මෙන්න මේක තමයි මේ ධර්මයේ තියෙන ගැඹුරු භාවය. කවුරු හරි කෙනෙක් සතිපට්ඨානය වඩන්නේත් නැහැ. ඒ වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන වෙලාවක හැම වෙලෙම නැගිටලා ඉන්නේ පංච නීවරණ. එතකොට සුතවත් ආර්ය ශාවකයෙක් සාමාන්‍යයෙන් බුදුහාමුදුරෝ දෙන සීල සමාධි ප්‍රඥා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම නැත්නම් සතර අතිපට්ඨානයේ වැඩිම කියන මේ නිවන් දකින්න ඒකායන මාර්ගයේ පුහුණු පුරුදු කිරීම තුළ ඒ ශ්‍රාවකයා කවදා හරි ශීක තත්වයටපත් වෙනවා සම්මා දිට්ඨිලාභී බවටපත් වෙනවා නැත්නම් සෝවාන් තත්වයටපත් වෙනවා ඒ සෝවාන් තත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන අංග ටික මේක පෙර දේශනාවලදී සෝතාපට්ටි අංග කියලා අපි දේශනා කරා. එතකොට මේ සෝතාපට්ටි අංග සම්පූර්ණ වෙන්න වෙලා ඉන්න බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් තුළ එයාට විශේෂ හැකියාවක් ලැබෙනවා. එයා සීක කියන தත්ත්වයට අයත් ශ්‍රාවකයෙක් වෙනවා පු탁ජනෙක් නෙවෙයි එතකොට සංසාර නිමාවට යොමු වෙච්ච පුජ්‍යලයක් වෙනවා නැත්තම් සංසාර විමුක්තිය මොහොතක්ව අවබෝධ කරගත්තු පුද්ගලයෙක් වෙනවා. එන්නේ සියක පුද්ගලයාගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරයයි මේ බුදුහාමුදුරු මෙතෙන්දි මේ දේවතාවට පැහැදිලි කරන්නේ. ඒ පුතර්ජන මිනිස්සෙගේ වෙනත් සංසාරගත සත්‍යයේ මේ කියන ස්වરૂපේ නෑ. මොකද්ද ස්වરૂපය? පංච නීවරණ නිදාගෙන ඉන්නකොට පංච ඉන්ද්‍රිය නැගිටින්නේ නැහැ. මොකද හේතුව එයාගේ ජීවිතයේ කවදාවත් පංච ඉන්ද්‍රිය කියන ඒවා පුරුදු පුහුණු වෙලා නැහැ, වැඩිලා නැහැ. එතකොට යම් කිසි ජීවක සම්මාදිට්ඨිලාභියෙක් වෙලා සෝවාන් වෙච්චි, සකදාගාමි, අනාගාමි ආදී ඕනම ශේත කට්ටේ ඉන්න ශ්‍රාවකයෙක්ගේ තියෙන මානසික ස්වરૂපයේ විග්‍රහයක් තමයි මේ බුදුහාමුදුරුවෝ දේවතාවට පැහැදිලි කරන්නේ. පහක් ඇහැරලා ඉන්නකොට පහක් නැගිටලා කියලා. ඒ පහ තමයි එතකොට ශේත කුජලයේ නීවරණ යටපත් වෙලා ඉන්නකොට පංච ඉන්ද්‍රිය ඇහැරලා. ඒ වගේම ශේත කුජලයට පුළුවන් ඒක අනිත් පැත්තේ ඉඳලා. නීවරණ නැගිටලා ඉන්නවා ඉන්ද්‍රිය යටපත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඒ ශ්‍රාවකයා එතකොට සතිපට්ඨානයක් වැඩෙනකොට වර්තමාන ආරමුණක සතිය පවතිනකොට පංච ඉන්ද්‍රිය ප්‍රබල වෙලා තියෙනවා වැඩිලා තියෙනවා නැගිටලා තියෙනවා ඒ වෙලාවේ පංච නීවරණ යටපත් වෙලා නින්ද ගිහිල්ලා ඒ වගේ මේ ශ්‍රාවකයා සතිපට්ඨාන ආරමුණක සිත පවත්වන්නේ නැති විට ඊට අනිත් පැත්තට වෙනවා පංච නීවරණ නැගිටිනවා ඉන්ද්‍රිය ටික යටපත් වෙනවා. සාමාන්‍ය ලෝකයේ පෘථග්ජන පුජ්‍යලයන් ලෞකිකත්වයේම ජීවත් වෙන අය සංසාරයේ හදන අය ඒ සෑම දිනම ඔය තත්ත්වයේ එකම තත්ත්වයකයි ඉන්නේ. එකම තත්ත්වය කියන්නේ හැම වෙලෙම නැගිටලා ඉන්නේ පංච නීවරණ. පංච ඉන්ද්‍රිය කියන එකක් එයාගේ ජීවිතේට හුරු වෙලා නැහැ. මේ ශීක කියන தത്വයේදී පමණයි ශ්‍රාවකයෙකුට පංච නීවරණහ පංච ඉන්ද්‍රිය කියන ධර්මතා දෙකම එක ලෙස මනසේ ක්‍රියාත්මක වෙන්න තරම් ශක්ති සම්පන්න වෙයි. ඒ කුජලයට තව තවත් මේ භාවනා පුහුණු කිරීම තුළ සතිපට්ඨානෙ වැඩි වීම තුළ පසුපාදී නොව තමන්ට අවශ්‍ය මොහතක පංච නීවරණ යටපත් කිරීමට පංචේන්ද්‍රිය ඇහැරව ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ හැකියාව උඩයා හැම වෙලේම ආශ්‍රෝෂය කරමින් මේ පංචේන්ද්‍රිය දිනු වෙලා සත්බොධ්‍යංග ආදී ධර්ම වැඩෙන වෙලාවේදී ආශ්‍රෝෂය වීමක් වෙනවා සංසාර නිමාවට ලං වෙනවා. ඉතින් මෙන්න මේ ගුණය මේ දේවතාවට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මේක තමයි සිදුවෙන්නේ. පහක් ඇහැරලා ඉන්නකොට පහක් නැගිටලා නිදි ඒ පහ නිදා ගන්නකොට අනිත් පහ නැගිටලා. දැන් මේ ප්‍රශ්නය නීවරණ යටපත් උන පමණින් වෙන්නේ. දැන් බුදුහාමරගේ පිළිතුර තියෙන්නේ නීවරණ යටපත් වුණාට පස්සේ නැගිටින්නේ පංච ඉන්ද්‍රිය වශයෙන්. නමුත් දැන් අපි උදාහරණයක් විදිහට නීවරණ යටපත් වෙනවා ධානය වගේ සමත භාවනාවේ. මේ සමත භාවනාවක ප්‍රතිඵලයක් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේ දේශනා කරන්නේ කෙලින්ම සතර අතිපට්ඨානය වැඩිවීමෙන් විතරයි පංච ඉන්ද්‍රිය ලැබෙන්නේ. සමත භාවනාවලින් පංච ඉන්ද්‍රිය දියුණු වෙන්නේ නැහැ මිනිස්සෙක්. වෙනත් විදිහේ ආමිෂ පින්කම්, සීලමය පින්කම්, දානමය පින්කම් වලින්වත් පංච ඉන්ද්‍රියක් දියුණු වෙන්නේ නැහැ. ඒක පංච ඉන්ද්‍රිය දියුණු වෙන්නේ හැම විටම සතිපට්ඨාන භාවනාවක් වැඩිවීමෙන් පමණයි. නමුත් සමත භාවනා දියුණු කිරීමෙන් සමත භාවනාව පුරුදු කිරීමෙන් බෞලීකත කිරීමෙන් ඕනම පුජ්‍යලයකට ඕනම මිනිසෙකුට හැකියාව තියෙනවා සාර්ථක ගුරුවරයෙක් කරහා ඉදී කරනවා නම් පංච නීවරණ යටපත් කරන්න. දැන් එමෙනි පංච නීවරණ යටපත් කරන සමත ධ්‍යාන සමත භාවනාව වලින් ජීවුන ලබාගත්තේ ගුරුවරු දෙන්නෙක් තමයි බෝධිසත්වයන්ට හම්බ වෙන ආලාර කාලාමතව සහ උද්දකාරාම පුත්‍ර කියන කවුසල. දැන් මේගොල්ලෝ පංච ඉන්ද්‍රිය ලබාගෙන නැහැ. නමුත් පංච නීවරණ ඕන වෙලාවක යටපත් කිරීමේ ශක්තියෙන් යුක්තයි. අපි නිකමට මෙහෙම හිතුවොත් මේ දේවතාවා බුදුහාමුදුරන්ගේ මේ තේරවිලි ගාථා වහන්න නැතුව උද්දකාරාම පුත්‍ර හෝ ආලාරකාලාම කියන කවුසම්ගෙන් විමසුවා නම් ලබා දෙන්න තියෙන උත්තරේ අපිට අනුමානෙන් හිතන්න පුළුවන්. දැන් අහන ප්‍රශ්නේ මේ මුල් උදාහරණයක් අහපු ප්‍රශ්නෙම කියලා අපි හිතමු. කීයක් නිදාගෙන ඉන්නකොට කී දෙනෙක් නිදාගෙන ඉන්නකොට කී දෙනෙක් ඇහැරලාද? කී දෙනෙක් කෙලස් හදනකොට කී දෙනෙක් කෙලස් හදන්නේ නැද්ද? මේ ප්‍රශ්නය ආලාරකාලාම කවුසම්ගෙන් අහුවා නම් එයා ලබා දෙන උත්තරේ බුදුහාමුදුරුවෝ දෙන උත්තරේමයි. පහක් ඇහැරලා ඉන්නකොට පහක් නිදාගෙන පහක් කෙලෙස් හදන්න නැති විට පහක් කෙලෙස් හදනවා. මේ විදිහට ආලාරකාලාම තවුසා උත්තරේ දුන්නට මේ පහ සංඛ්‍යාවෙන් සමාන වුණත් බුදුහාමුදුරුවෝ කියන ධර්මතාවලින් සමාන නැහැ. එතෙන්දිත් දැන් සමර ධානාදී භාවනා කරපු ආලාරකාලාම වැනි ගුරුවරු හිතන්න කල්පනා කරන්නේ පංච නීවරණ යටපත් වුණාම නැතිලා ඉන්න ඕනේ පංච ධානාංගයි. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ ධානාංග නෙවෙයි පංච ඉන්ද්‍රියයි. එහෙනම් පංච නීවරණ යටපත් වුණාම ධානාංග පහ නැගිටිනවා. ඒ වගේම ධානාංග පහ නැති විට පංච නීවරණ නැවිදින්න ඕනේ. පංච නීවරණ තියෙනකොට ධානාංග නිදී ධානාංග හැරලා ඉන්නකොට පංච නීවරණ නිදි ගන්නවා. මෙන්න මේ වගේ ස්වરૂපයක් තමයි එතකොට සමත භාවනාවේ තියෙන්නේ. මේ ස්වરૂපයෙන් කවදාවත් අර අවසානයේ ඊගාව ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඔයාට අහන ප්‍රශ්න හතරෙන් තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කී දෙනෙක් කෙලස් හදනකොට කී දෙනෙක් කෙලස් හදන්නේ නැද්ද? දැන් බුදුහාමරන්ගේ දේශනාවේ තියෙන්නේ පස් දෙනෙක් කෙලස් හදනකොට පස් දෙනෙක් කෙලස් හදන්නේ නැහැ කියලායි. කෙලස් කියන්නේ මේ සාංශාරික වර්තමානයේ නිපදවන දේ. අස්කන්නාසාදී අරමුණු වලට මොනහරි ආරම්භණයක් ආපුවම පහළ වෙන සිත තුළ සාංශාරිකෝ විපාක ලබා දෙන්න ශක්තිය යුක්ත හටගන්න දේ කෙලස් වෙනවා. එතකොට අර බුදුහන්තරෝ දේශනා කරන ආකාරයට පංච නීවරණ මගින් කෙලස් හදනවා පංච ඉන්ද්‍රිය මගින් කෙලස් හදන්නේ නැහැ. එහෙනම් සංසාරයේ හදන්නේ නැති කාරක තියෙන්නේ පංච ඉන්ද්‍රියයි. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය. කාමලෝකයේ සංසාරයක් හදන ධර්මතාව වෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච ඉන්ද්‍රියයි. එහෙනම් පංච ඉන්ද්‍රිය මගින් කෙලෙස් හදන්නේ පංච නීවරණ මගින් කෙලෙස් හදනවා. සකලතිපට්ඨානේ වදලා ශ්‍රාවකේ සත්‍තිස් බෝධිපාක්ෂේ ධර්මවල ඒ ධර්ම කාරණා 12ක් සම්පූර්ණ කරගත්තා නම් ඒ කියන්නේ සතරාතිපට්ඨානේ වැඩිලා සතරාම ප්‍රධාන වීර්ය තිබිලා සතර ඉර්ධිපාද දිනු මට්ටමක ඉන්නවනම් එයාගේ මනසෙන් කෙලෙස් හදන්නේ නැති පංච ඉන්ද්‍රිය නැගිටිනවා. දැන් ඒ වගේම එයා සතරාතිපට්ඨානේ වඩන්නේ නැතුව සමත භාවනාවක් හෝ සීලයක හෝ ආමිෂයක ඔය වගේ දේ තැනක මනස තබා ගන්නවා නම් එතන පංච නීවරණ තියනවා නැගිටලා ඉන්නවා පංච ඉන්ද්‍රිය නිදාගෙන ඉන්නවා දැන් පංච ඉන්ද්‍රිය තියෙන තැන කෙලෙස් සදන් නැහැ කියන්නේ සංසාර කාරකයක් නැහැ දුකක් නැති තැනක් වෙන්න ඕනේ උපාදානිය නැති තැනට යන්න පුළුවන් වෙන අවස්ථාව තමයි මේ පංච ඉන්ද්‍රිය පුරුදු කිරීම පංච ඉන්ද්‍රිය ලැබුව පමණින් කියලා නෙමෙයි දේශනාව සඳහන් වෙන්නේ පංචේන්ද්‍රිය ලබාගත් කෙනාට තව තව මේ සතිපට්ඨාන භාවනාව බහුලීකත කිරීමෙන් පංච බල සප්ත බොජ්ජංග ලැබුණාට පස්සේ තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. එහෙමනම් දැන් රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත් තව රහතන් වහන්සේගේ මනසේ හැම වෙලෙම නීවරණ නැහැ. නීවරණ ඇත්තේම පහළ වෙන්න විදියක් නැහැ. මොකද කෙලෙස් නැති හින්දා. කෙලෙස් සම්පූර්ණ යහක් කරලා තියෙන හින්දා. එහෙනම් රහතන් වහන්සේගේ මනස තුල හටගන්න ධර්මතාවය කෙලෙස් හටගන්න නැති පංච ඉන්ද්‍රියයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රියයි. තොර මේ පස් දෙනා කෙලෙස් හටගන්න නැති පස් දෙනා. හැබැයි රහතන් වහන්සේගේ මේ පස් දෙනා හැර වෙන නීවරණ වල නැගිටීම ඒ පිරිනුවම් පානකෙක් සිදු වෙන්නේ නැහැ. රහත් වුණු මොහොතේ සිට. නමුත් රහතන් වහන්සේට මෙහා ඉන්න ආර්ය ශ්‍රාවක දිහා බැලුවම සෝවාන් වෙන්න පුළුවන්, සකදාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්. සෝවාන් පුද්ගලයා සකදාගාමි ආර්ය ශ්‍රාවකයා හා අනාගාමි ආර්ය ශ්‍රාවකයා දිහා බැලුවම ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ හැම විටම නැගිටලා ඉන්නේ පංචේන්ද්‍රිය නෙවෙයි. හැම විටම පංචේන්ද්‍රිය නැගිටලා නැහැ. ඒක නිසා හැම විටම කෙලෙස් හදන් නැති తත්වය ඒ ශීක ගණේ ආර්ය ශාන්තියන් තුලින් දකින්න බෑ. දකින්න හම් වෙන්නේ මේකේ තත්තු මාරු ක්‍රමයක්, හෝ මාරු ක්‍රමයක්. ඒ ශීක පුජ්‍යලයා විතක කෙලෙස් හදන ස්වરૂපයකුත් විතක කෙලෙස් හදන් නැති ස්වરૂපයකටපත් වෙනවා කියන එක තමයි මේ ධර්මයේ උඩට අපිට ඉගෙන ගන්න වෙන්නේ. ඒ කෙලෙස් ශේක පුජ්‍යලයා කෙලෙස් හදන තත්වයටපත් වෙන්නේ අර පංච නීවරණ මනස තුන සක්‍රිය වෙන වෙලාවල් වල ඒ වගේම කෙලෙස් හදන්න නැති තත්වයටපත් වෙන්නේ පංච ඉන්ද්‍රිය මනස තුල සක්‍රිය වෙන ලාව තුලයි. දැන් ඒ අනුව ඒ පංච ඉන්ද්‍රිය මනස තුල සක්‍රිය වෙන ලාව තුල ඒ ආරි ශා วก යාගේ නැත්නම් ශීත කියන තත්ත්වයේ ඉන්න සෝවාන් සකදාගාමි අනාගාමි මේ ආර්ය ශ්‍රාවකයාගේ මනස තුල පංච ඉන්ද්‍රිය ප්‍රබල වෙන බැවින් උද්‍යංගාදී ධර්ම වැඩෙන නිසාවෙන් ඒ ශ්‍රාවකයාගේ ආශ්‍රව සේවීමක් වෙනවා. මෙන්න මේ ආශ්‍රව සේවලා ආශ්‍රව සම්පූර්ණයෙන් සේවුනාට පස්සේ කීනාශ්‍රවයන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ. එහෙනම් සීනා ශ්‍රමයන් වහන්සේ බවට පත් වුණාම ආශ්‍රව සියල්ලම සේවලා ගියාම කවදාවත් නීවරණ ධර්ම වලට නැගිටින්න හැකියාවක් නැහැ. කුඩා හෝ ආශ්‍රව තියෙන තාක්කල් නීවරණ ධර්ම මනස තුල සක්‍රිය වෙන බව තමයි ධර්මයේ හඳුන්වන්නේ. එහෙනම් සීනාශ්‍රව තත්වයට පත් වෙන අවස්ථාවේ ඉඳලා ඒ රහතන් වහන්සේ පින්වම් පාන තෙක්ම ආශ්‍රව නැතිවීම හේතුවෙන් උන්වහන්සේට කවදාවත් අර පංච නීවරණ ධර්ම මනස තුල හටගන්න බෑ. ඒ වුණාට හටගන්නේ හැම වෙලෙම පංච ඉන්ද්‍රියයි. දැන් අපිට මේ වෙලාවේ සාමාන්‍යයෙන් පෘථග්ජන් ස්වરૂපයේ ඉන්න සුතවත් ආර්ය ශ්‍රාවකේ දිහා බැලුවොත් ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ පංච ඉන්ද්‍රිය ධර්මවල මූල්‍ය වන සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන චෛතසික ස්වરૂපයෙන් තියෙනවා. ඒතර සද්ධා චෛතසික ස්වરૂපයෙන් තියෙන එකයි සද්ධාව ඉන්ද්‍රිය ස්වરૂපයෙන් තියෙන එකයි බුදුහාමුදුරුවෝ ලොකු ධර්මානුකූල වෙනසක් බව පෙන්වන්න කරනවා. සද්ධාව චෛතසික ස්වરૂපයෙන් තියෙන එක අමූලිකා ශ්‍රද්ධාව ලෙසයි ධර්මයේ පැහැදිලි වෙන්නේ. ඒ වගේම ශ්‍රද්ධාව ඉන්දිය මට්ටමින් තියෙන අවස්ථාව ආකාරෝති ශ්‍රද්ධාව කියනවා. දැන් මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් පුජ්‍යලයකට ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේ කෙරෙහි, බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන විශ්වාසයයි. ඒ විශ්වාසය හුඟක් වෙලාවට බෞද්ධයාට තියෙන්නේ අමූලිකා ස්වરૂපේ. ඒකට හේතුව චෛතසික ස්වરૂපයෙන්. ඒ අමූලිකා ස්වરૂපයෙන් ශ්‍රද්ධාව තියෙනකොට පංච නීවරණ වලට මේ ශ්‍රද්ධාව නැති වෙනවා, වහල් වෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් පංච ඉන්ද්‍රිය ධර්ම වල ශ්‍රද්ධාව තියෙනකොට ශ්‍රද්ධා ඉන්ද්‍රියයි. ශ්‍රද්ධාව අමූලිකා ස්වરૂපයෙන් කියනකොට ශ්‍රද්ධා චෛතසිකයයි. ඒකෝට සද්ධා චෛතසිකයේ කියනකොට පංච ඉන්ද්‍රිය නැහැ. තියෙන්නේ මනස තුල සක්‍රිය වෙන්නේ නැගිටලා ඉන්නේ පංච නීවරණයි. දැන් පංච නීවරණ වල මූලික නීවරණ ටික තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. දැන් උදාහරණයක් අපි ගමු. මේ නීවරණ ධර්ම වලින් නැද තියෙන දුර්වල විදියට ක්‍රියාත්මක කරන නීවරණයක් තමයි තීන මිද්දිය. නිදිමත. මේ නිදිමත කියන නීවරණය තව වහන් වෙලා තියෙනවා සද්දා චෛතසික කියලා. නමුත් නිදිමත කියන නීවරණයට වහල් නැහැ ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඒක තමන්ගෙන් ඔප්පු කරගන්න පුළුවන් සාමාන්‍ය ශ්‍රාවකයාට තේරුම් ගන්න පුළුවන් තමන් ළඟ පහළ වෙන ශ්‍රද්ධාව තීන මිද්දේ කියන නීවරණයට වහල් කියලා. ඒකට හේතුව තමයි දැන් මේ වගේ ධර්මදේශනාවකදී උනත් පරීක්ෂා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා තමන්ගේ මේ ස්වરૂපයේ. ඒකට හේතුව හේතු වෙන්නේ ශ්‍රද්ධා චෛතසික ස්වરૂපයේ තියෙනකොට හැම වෙලේම නීවරණ පහට යටත්. දැන් මේ පින්වතුන් මේ ධර්ම දේශනාවට සවන් දුන්නත් බොහොම ගෞරවයෙන් සවන් දෙනවා. හැම දිනාටම මේ ධර්මයේ වෙනුවෙන් ඊටාම ගෞරවයක් තියෙනවා බුදුහාමුදුරුවෝ පිළිබඳ ගෞරවයක් තියෙනවා ඒ වගේම විශ්වාසයක් තියෙනවා දේශනා කරන ධර්මයේ ගැන විශ්වාසයක් තියෙනවා ඒ වගේම ධර්මයේ දේශනා කරන හාමුදුරන් වහන්සේලා ගැන විශ්වාසයක් තියෙනවා ඔක තමයි ශ්‍රද්ධාව දැන් මේ කොච්චර ප්‍රබල ශ්‍රද්ධාවකින් යුක්තව මේ බණ අහන්න වාඩි වුණාත් ඒ ශ්‍රද්ධා চৈতසිකයේ අභිභවාගෙන තීන මධ්‍ය සක්‍රිය වුණොත් කොච්චර බණ ඇහුවත් අපිට නිින්ද යනවා. එහෙනම් සද්ධාව කියන චෛතසික මට්ටම හැම වෙලෙම වහල් භාවයක් තීන විද්‍යට දරනවා. දක්වනවා. ඒ නිසා මේ පින්වතුන්ටම තමගේ ජීවිතය තුළින් දකින්න හම්බ වෙනවා. මේ පින්වතුන් පාන්සලක වෙන්න පුළුවන්, නිවසේ වෙන්න පුළුවන්. ඕන තැනකදී ඊටාම ශ්‍රද්ධාවෙන් මනහන් යනවා ශ්‍රද්ධාවෙන් භාවනා කරන්න යනවා නමුත් ශ්‍රද්ධාවෙන් වනහන්න ගියත් භාවනා කරන්න ගියත් මේ බණ මඩුවල සහ භාවනා මධ්‍යස්ථානවල ඕන තරම් අපිට නිින්ද යනවා ඒ කියන්නේ තීන මිද්දේ කියන්නේ නීවරණයක් ශ්‍රද්ධාව කියන්නේ අපේ ස්ථෛර්ය ස්වરૂපයක් අපේ අමූලික ශ්‍රද්ධාව නැමැති චෛතසික ස්වરૂපයක ශක්තියක් නැහැ. අර තීන මිද්දයට එරෙහිව නැගී හිටින්න. තීන මිද්දය නැගිටලා ඉන්නේ යාලාවේ ශ්‍රද්ධාව කියන චෛතසිකය වහල් වෙනවා තීන මිද්දයට. මේක තමයි අමෝනිකා ශ්‍රද්ධාවේ කියන ස්වરૂපය. ඒ වගේම අනිකුත් සියලුම නීවරණ වලට වහල් භාවයක් මේ අමෝනිකා ශ්‍රද්ධාවේ තියෙනවා. දැන් තීන මිද්දේ නීවරණේ වගේමයි කාමච්ඡන්දේ කාමයට ඇලීම. ඒතර කාමයට ඇලීම යටතේ කාමයේ කියන්නේ මෙතන පංචකාමයේ. ඇස් පිනවීම, කම් පිනවීම, ඒ වගේ දේවල්. මේවට ඇලීමත් එක්ක සද්ධාම විලිහිලා යනවා. දේශය වැඩි වෙන්න වැඩි වෙන්න සද්ධාව විලිහිනවා. නැත්නම් සද්ධාව යොදා ගන්නවා දේශයේ වැඩට. දැන් ඒක නිසා අපිට බුදුහාමුදුරන්ගේ ධර්මයේ යොදා ගන්න පුළුවන් පංචේන්ද්‍රිය පිනවන්න. උදාකලාවට ආනිෂ පින්කම් වල තියෙන ওই ලක්ෂණයයි. ශ්‍රද්ධාව යොදා ගන්නවා පංචේන්ද්‍රිය පිනවන්න. තව ඒ වගේම ආගමික ගැටුම් ඇති වෙන්නේ ශ්‍රද්ධාව යොදා ගන්නවා දේශයට අනුව. ඒ වගේම මේ කාලේ හුඟක් වෙලාට දකින්න හම්බෙන්නේ මේ ධර්මීය කෙරෙහි විශ්වාසය අපිට ශ්‍රද්ධාවයි මේ ධර්මීයම සැක සංකා තර්ක විතර්ක වලට යොදා ගන්නවා. එතකොට දැන් කොච්චර දුරට කියනවා නම් දැන් බුදුහාමුදුරන්ගේ උපත්ති පවා සැක කරන විදිහට මේ නිවන ධර්ම වලට මේ ශ්‍රද්ධාව යොදා ගන්න පුළුවන්. එනිසායි ලංකාවේ වුණත් සමහර පිරිස් කියනවා ලංකාවේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ ඉන්දියාවේ නෙවෙයි ලංකාවේ කියලා. ඒකට චිකිත්සා කියන නිවර්ණය මේ ශ්‍රද්ධාව යටත් කරගෙන නාමෝලිකා ශ්‍රද්ධාව දරණීමා කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. මේ ධර්මයේ සම්බන්ධව. ඉතින් මේ විදිහට බැලුවම මේ පංච නීවරණ කියන ධර්ම නැගී හිටිනකොට පංච ඉන්ද්‍රිය යටපත් වෙනවා. නමුත් පංච ඉන්ද්‍රිය නැගී හිටවන්න සෑම කෙනාටම බෑ. මේ ලෝකයේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තු ධර්මයේ තුල දකින්නේ මේ නිය සංසාර විමුක්ති මාර්ගය තුල මේ පංච ඉන්ද්‍රිය යම්කිසි මිනිසෙකුට තමන්ගේ సంతාණයට මොහොතක් හරි ගන්න තියෙන ඒකායන ක්‍රමය. ඒ ඒකායන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිමයි. ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගින් නැවැඩෙන්නේ නැතුව කිසිම මිනිසෙකුට කිසිම ශ්‍රාවකයෙකුට තමන් ළඟ තියෙන පංච නීවරණ යටපත් වෙලා පංච ඉන්ද්‍රිය ලැබෙන්නේ. නමුත් සමත භාවනාවලින් යම් කිසි කෙනෙකුට පුළුවන් මිනිසෙකුට පුළුවන් පංච නීවරණ తాවකාලිකව යටපත් කරලා ධානාංග මතු කරගන්න. ධානාංග කියන ඒවා බුදුහාමුදුරුවෝ කෙලෙස් නැති ධර්ම, කෙලෙස් හදන්න නැති ධර්ම කියලා මේ ගාථාවෙන් ජාගර සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. කෙලෙස් හදන්න නැති ධර්ම කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ පංච ඉන්ද්‍රිය පමණයි. කෙලෙස් හදන ධර්ම විදිහට පැහැදිලි කරන්නේ පංච නීවරණයි. ඒ නිසාවෙන් දැන් කෙලෙස් හදන්නේ නැති ධර්මයක් බවට යම් කෙනෙකුට පත් වෙන්න ඕන නම් තමන්ගේ මනසෙන් කෙලෙස් හදන්නේ නැති තැනකට යන්න ඕන නම් එයා කරන්න තියෙන ඒ කායන ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. ඒ ක්‍රමය නම් සතර ප්‍රතිපත්තාණිය වැඩිමයි. සතර ප්‍රතිපත්තාණිය වැඩිම තුල ආර්ය අෂ්ටාංග මාර්ගයම වැඩෙනවා. සමත භාවනාව තුල සීල ශික්ෂාවත් සමාධි ශික්ෂාවත් පවණක් වැඩෙනවා. ඒ ප්‍රඥා ශික්ෂාවක් වැඩින්නේ ප්‍රඥා ශික්ෂාවක් වැඩින්නේ නැතුව කිසිම ශ්‍රාවකයෙකුට පංච ඉන්ද්‍රිය ලබා ගන්න බෑ. එහෙනම් පංච ඉන්ද්‍රිය ලබා ගන්න ප්‍රඥා ශික්ෂාවක් වැඩිම තුල ශ්‍රේත tattweටපත් වූ ආර්ය ශ්‍රාවකයාට පුළුවන් විතක පංච නීවරණ අනුව ජීවත් වෙන්න විතක පංච ඉන්ද්‍රියන් ජීවත් වෙන්න. මෙන්න මේ පැහැදිලි කිරීම තමයි බුදුහාමුදුරුවෝ මේ దేవතාවට දැන් පැහැදිලි කරගන්නේ ඒක තමයි පංච ජාගරතං සුත්තා පංච සුත්තේසු ජාගරා පංචහි රගමා දේති පංචහි පරිසුද්ධති කියලා දේශනා කරන්නේ. ඉතින් මේ දේශනාව අනුව තමන් මේ ජීවිතය තුළින්ම පංච ඉන්ද්‍රිය ලබා ගන්න මහන්සි අරගෙන කටයුතු කරන මෙන්න ඉල්ලනවා. ඒ වගේම හැමදිනාට මේ ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා ආකාශත්තාති මුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරාම් රක්칸තු ලෝක සාසනං ආකාශත්තාති මුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරාම් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තමනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං සාරසත්සා දේවතා සංයුක්තකේ ජාගර සූත්‍රය ශිරුණුයි අර දේශකයන් වහන්සේ අපට ධර්ම අවබෝධය ලබා දුන්නේ අපි උන්වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් පවදපත් කරගෙන යාමට උන්වහන්සේට ශක්තිය දය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිර දෙවියන්ගේ රැකවරෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනි ලැබේවා. උන්වහන්සේ පතර බෝධි කිනුන් වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා. Thank you. උපදේශකයන්න් වහන්සේ මෙලොවට බිහි කළ මෑණියන් වහන්සේට හැදිවරු පියතුමාටත් මේ පින් ඒකාකාරවම පිටේවා. සේසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වුවේ අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. දුකසලක් පරම පූජනීය දඹදිව බම්බිනී සංචාරය ඔබට පුදන්නේ අමෘතහානකෝරෝ.